ඒ අතරවාරදී අපි විවිධාකාර සූත්‍ර සාධක සූත්‍ර වශයෙන් ඉදිරිපත් කරගනිමින් මේ දේශනා මාලාව ප්‍රතාගෙන ප්‍රතාගෙන ආවේ. අද අපි ඉන්නේ මේ මේ ගිහ සූත්‍රයේ අවසාන භාගයේ ඒකේ දවසේ මාතෘකාව වශයෙන් ගිය පාරක් ගත් එකමයි ඡණ්ඩ වෙන්නේ. අනිච්ච සංඥාන් බෙක්ක වේ භාවේ තබ්බා අස්මිමාන සමුග්ඝහතාරෝ මහණී යම් කිසි කෙනෙකුගේ තියෙන අස්මිමානය නැත්තම් මම වෙමි කියන මානයක් තියෙනවනම් අන්නේ මානය මුලිනු පුටා දැමීම සඳහා මාකලා දැමීම සඳහා අනිත්‍ය සංඥාන් භාවේතබ්බා. ඒ පුද්ගලයා අනිත්‍ය සංඥාව වඩන්න අනිත්‍ය සංඥාව මේ භාවිතා කරන්න ඕනයි කියන එකයි කෙටි තේරුම මේ පාඩේ. නමුත් ඉතින් මේක බොහොම ගැඹුරු අර්ථයක් සහිත පාඩයක් නිසා අපි ගිය පාරත් යම් ප්‍රමාණයක් ඒකේ ලියා ගන්න උත්සාහ කරා විස්තර විහිතුරු වශයෙන් බලන්න උත්සාහ කරා ඉතින් අර භාවනා කරන පිරිසක් නිසා මේකේ යම් කිසි ලාභයක් තියෙනවා මොකද මේ වෙනකොට භාවනාවේ යම් යම් ස්ථිරතාවයක් ලබාගත් ඇත්තෝ දැන නොදැන මේ අනිත්‍ය සංඥාව තාවුරු කරගෙන තියෙනවා යම් ප්‍රමාණයක තේරුම් අරගෙන තියෙන්නේ. නමුත් ඒ අර බහුලව පවතින ආ වූ නිච්ච සංඥාවෙන් මේ අනිත්‍ය සංඥාට කෙනෙහෙන නිසා නිතරම අනිත්‍ය සංඥාව වැඩෙනකොටම ඒක පිළිබඳව අසුබ දර්ශනයක් විදිහට වගේ අවමංගල්‍ය දර්ශනයක් විදිහට වගේ අසුබ දිනයක් වාගේ තමයි වැටෙන්නේ. ඉතින් දවසක මේ මේකයි මේ නියම අනිච්ච සංඥාව මේ අපහසුතාවය මේ නොදැරිය හැකි භාවය මේ කම්මැලිකම නීරසකම අස්මිමානයේ කැඩීම නිසායි සිදු වෙන්නේ. ඒක නිසා දිගටම අස්මිමානයේ දිගටම දුරු කරගෙන යන්න නම් එනත්තම් මාන්නක්කාරකම අපේ සිංහල වචනෙන් කියන ගමේ වචන කියන මාන්නක්කාරකම කඩා ගන්න නම් මේ අනිත්‍ය සංඥාට තන දීලා නිත්‍ය සංඥා වෙනකොට හඳුනාගෙන එයාට හානි කරන්න තියෙන ඉඩ නැති කරලා යෝගාවචරය අනුග්‍රහ කරනවා. අනිත්‍ය සංඥාවට අනුග්‍රහ කරමින් ඉබේ පුරුද්දට එන නිත්‍ය සංඥාව අඳුර ගන්නවා. ඉතින් ඒ දේ ඒ කියන විදිහට නිත්‍ය සංඥාව 100ට 100ක් සහිත సంతානයක අමෝරාවි. එහෙම නැත්නම් තමන්ගේ රුචි අරුචිකම් භාවා දීලා ලොකු කැපකිරීම කරලා ඥාතීන් සහ වස්තු පරිවට්ට අයින් කරලා මේ කරගෙන යන්න ඕනේ. එහෙම නැත්නම් මේ අනිත්‍ය සංඥාව ස්වයම්පෝ නිත්‍ය සංඥාව ස්වයම්පෝෂණය වෙලා නිතරම බලනවා 100ට 100ක தත්ත්වයට එන්නේ. නමුත් මේ ලෝකය අනිත්‍ය නිසා නිත්‍ය සංඥාවට හැමදාම නිචිනින්ද රාජ්‍ය කරන්නත් බෑ. නිත්‍ය සංඥාවට නිතරම මවාපෑම් කරන්න වෙනවා. රංගපෑම් කරන්න වෙනවා. අනිත්‍යත්වයේ දකින්නකොටම පැලස්තර අලවන්න වෙනවා. මේ ඒ වැලස්තර ඇලවීමේ ක්‍රියාවලිය නිසා නිත්‍ය සංඥාව ඉතාමත්ම නිර්මාණශීලීව ඒ වගේම නිතරම අවදියෙන් ගත කරනවා තමන්ගේ ඒ නිත්‍ය භාවය පෙන්වන්න ඒකට අත්‍යවශ්‍යම උපකරණයක් තමයි මාන්නේ අස්මි මාන්නේ මම වෙමි කිය. ඒක නිසා අනිත්‍ය සංඥාව එනකොටම මම වෙමි කියන එකත් අනිවාර්යයෙන්ම දෙක එකිනෙකට බටකොටු දෙකක් මිටි දෙකක් හේතු කරපු එකක් එකිනෙකට ප්‍රත්‍ය වෙන්නාසේ යම් ආකාරයකට අපේ නිත්‍ය සංඥා වෙනවා නම් එතන අනිවාර්යයෙන්ම මණ්ඩි මිදෙනවා ඇතුවම් බහිනවා අස්මිමාන. ඒක නිසා යම් තැනක අස්මිමානේ කැඩෙනවා නම් ඒ කැඩෙනකොට මතු පිට Tamanට තේරෙන්න පටන් ගන්නවා Taman ඉන්න තැන දෙදරන බව. Taman ඉන්න තැන ස්ථිරසාර නැති බව. නිට්ටයයි කියලා හිතාන්ට පෙක අනිත්‍ය භාවයේ මත වෙනකොට ඉතින් වහාම එතකොට ඒ අනිත්‍ය භාවය මේ බිඳගෙන යට කරගෙන මකාගෙන නිත්‍ය භාවයේ ඉතිරි පැතිරි පැඩෙට වැඩෙන්න පටන් ගන්නවා. අන්නේ වැඩිම සඳහායි අස්මිමානය අධිරාජ්‍ය ස්වරූපයෙන් ඉඳගෙන ඒ නිත්‍ය සංඥා වඩන්ට අවශ්‍ය අඩුම කැඩුම සකස් කරලා දීලා ඒ රාජ්‍ය බාර ගන්න ලෑස්ති. ඉතින් ඒක නිසා අපි ඒ වංචනික ධර්ම යටතේ වැඩ කරන්න ගත්තොත් දිගටෝම අපි දිනුවා කියන්නේ නිත්‍ය සංඥාව දෙනවා. අස්මිමානේ තියෙනවා. අපි පෙරදුනා කියන ගොඩේ වචනින් කරන භාවනා හරියන්නේ නැහැ. භාවනා අසාර්ථක වුණා. මේ කලකිරුණා, එපා වුණා කියලා කියනවනම් අනිත්‍ය සංඥාව මතුවෙලා අස්මිමානේ ටිකක් තුවාල වෙනවා. ඉතින් එතකොට නිත්‍ය සංඥාව ඇවිල්ලා බොහෝමත්ම දානපති ස්වරූපයෙන් කරුණා භරිතව කියනවා හොඳටම අමාරුයි නේද අනිත්‍යත්වය ඇවිල්ලා නේද? අපි ඔක නැති කරමු. මට පුළුවන් 100%ක්ම අනිත්‍යත්වය නැති කරලා නිත්‍ය තත්ත්ව ඇති කරලා දෙන්න. ඒක නිසා ওই වෙලාවට ටිකක් හිතට ගන්න ඕනේ. මාන්නයක් ටිකක් ඇති කර ගන්න ඕනේ. කාටවත් කියලා හරියන්නේ නැහැ. Taman tamanගේ වැඩ ටික බලා ගන්න ඕනේ. ඒක නිසා කියලා හිමීට අර අස්මිමානටත් පොර දාගෙන නිත්‍ය සංඥාව 100%ක් කරන්න පුළුවන් දෙයක් විදිහට පෙනී ඉඳිමින් අර යාන්තමනමතු වෙන අනිත්‍ය සංඥාව අකම කතා. ඉතින් මේක සුතමේ වශයෙන් අහන්න පුළුවන්. සුතමේ වශයෙන් අහනකොටත් යම් කිසි කෙනෙකුට හිතනවා හැබැයි නේන මේ පැත්ත අපි බලලා නැහැ නේද? මේ හැම පරාජයකම හැම වැරදිල්ලකම හැම අවමානයකම මේ විශේෂයෙන්ම භාවනා ශාස්ත්‍රයේ නිස්සරණාධ්‍යාසයේ හැම අවමානයකම මේ අනිත්‍ය සංඥාව සහ අස්විමාන සමුග්ඝාතේ තියෙන. ඉතින් එතකොටයි අපි මේ කුලප්පු වෙලා සේනා සංවිධානය කරන විවස්ථා හදාගෙන කයාකොසම් ගහගෙන නැවතත් අර නිත්‍ය සංඥාව එහෙම නැත්නම් අස්මිමානේ ඇති කරන්ට නේද හදන්නේ මට බැරිද මේ බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා ආර්යයන් වහන්සේලා රහතන් වහන්සේලා ගත කරපු ආකාරයට අනිත්‍ය සංඥාව වඩන එක මගේ පරමාදර්ශය කරගන්න. නිස්සරණාධ්‍යාසයෙන් කටයුතු කරන්න කියලා සුත්තමේ වශයෙන් තේරුම් ගන්න පුළුවන්. ඒක හොඳ පොතක් ලියුවොත් ලෝකෙ මම හිතනවා මේ හොඳම පොත බවට පත් වෙයි කියලාද මොකද ඒ තරම්ම මේ මාතෘකාව දැන් <clears throat> ආර්ථිකයේ තියෙන අනිශ්චිතතාවයේ පරිසරයේ මේ හානිය නිසා ලෝකයේ අනිශ්චිතතාවය නානා ප්‍රපැති වලින් අදහස් ඉදිරිපත් වෙන්න පටන් ගත්ත වෙලාව. කිසිම කෙනෙක් ඒකට සාර බහුම විශ්වගත උත්තර දීලා නැහැ. උත්තරේ හරුවත් යනස බොහෝම කලින් දීලා තියෙනවා. නමුත් ඒක අපි ප්‍රතික්ෂිප්තයි. මොකද මේ නිත්‍ය සංඥාවට තියෙන මේ මුක්කු ගැහිල්ල නිසා අස්මිමානයට තියෙන යටිහිතේ කෑදරකම නිසා නිසා චින් මේ මේ ඥාත මේ ඥාත පරිඥා වශයෙන් පොතේ දැනුම වශයෙන් කියලා දෙන්න පුළුවන් මේ. දැන් මෙතන ඉන්න පිරිසට ඒක එච්චර අමාරු නෑ මොකද මේ පිරිස තමන්ම ඒ පැත්ත හිතලා යම් ප්‍රමාණයකට පියවර තිබ්බ පිරිස්. ඉදිරියට ගිය පිරිස්. ඊට පස්සේ මේ බණීදි ගොඩක් වෙලාවට එන්නේ අර ඥාත ප්‍රඥාති වුණ අයට තීරණ පරිඥාට ගැලපෙන විදිහට බුදුහාමුදුරුවොත් මෙහෙම කියලා කියනවා. ඔය කරගෙන යන භාවනාවේදී මෙහෙම මෙහෙම පෙනෙන්නේ නැද්ද? ඒ පේන දේවල් පිළිබඳව තමයි මේ මේ විදිහට අර්ථකථන දෙන්නේ නැද්ද? අන්න ඒක නැවත සලකා බලන්න බැහැ. අන්න ඒක සලකා බැලීම සඳහා බුද්ධ දේශනාවේ මේ මේ සූත්‍ර තියෙනවා කියලා ඒ තීරණ පරිඥාවට අදාළ කොටසක් වෙයි සිද්ධියක් වෙයි ප්‍රයෝජනවත් වෙයි කියන අදහස තමයි මේ ධර්ම කොටස ධර්ම සාකච්ඡායි දෙකත් මේ බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ තමයි ඒ විදිහට යම් කෙනෙක් මේ අසුවිරු තැන් වලට සුතමේ ඥාණයට තවදුරටත් <clears throat> චින්තාමේ ඥාන කිට්ටු කරගත්තට පස්සේ තමයි භාවනාවේදී මේ අනිත්‍යතාවය අනිත්‍ය සංඥාව මතුවෙලා Taman අසරණ වුණා, තනි වුණා, පාළු වුණා වගේ කියලා අස්මිමානේ පැලිරි යනකොට තේරුම් ගන්න මේක අභාග්‍යයක්වත් අසුබ දවසක්වත් නෙවෙයි මේ තමයි භාවනාවදී ලැබෙන තියෙන ලොකුම සුභේ ලොකුම සුඛය ලොකුම වටිනාදේ මේ තමයි අසීමාන සමුග්ඝාතේ ආරම්භය කියලා ඒක තේරුම් අරගන්න දවසේ ප්‍රහාණයක් සිද්ධ වෙනවා මෙතෙක් කල Taman ගත්තයේ උපක්‍රම යුද ආයුධ හේරම අල්ල විසිකොල දාලා මේ මතුවෙන අනිත්‍යතාවයට මතුවෙන්න. නැත්නම් අනිත්‍ය සංඥාවට පිළිගන්න ලෑස්ති වෙනවා. එතකොට බොහෝම නියතමානී බොහෝම අස්මිමානෙන් තොර වූ සම්පූර්ණයෙන්ම නෙවෙයි තිබුණට වැඩිය තොර වෙච්ච කෙනෙක් බාටපත් වෙනවා. කාලයක් පාවිච්චි කරනකොට පිඟම් භාණ්ඩ එක පැලිරි ගියා නම් ඒක තවදුරටත් පාවිච්චි කරන නමුත් ඒක වැටිලා ඒ පැලිරි කීරවල දිගේ කැඩලා වෙන්ුණයි කියලා එච්චරම ඉතින් කනගාටු වෙන්න දෙයක් නැහැ. මොකද දැන් මේ යන්ත හේතු වෙලා තිබුණාට මේ හැමතැනම පැලිරි ගිහිලා තියෙනවා. අනිත් වගේ Tamange අස්මිමානේ පැලිරි යන්න පටන් අර ගන්නකොට මේ පුද්ගලයා තුළ අනිවාර්යයෙන්ම මේ නිහතමානී භාවය, ඒ වගේම අනිත්‍ය සංඥාවට තව තව සාතර වෙන්න පුළුවන් බාර ගන්න සුළු, දරන සුළු හිතක් ඇති වෙලා නිත්‍ය සංඥාවෙන් තමයි මෙතෙක් කරපු දේවල් සතෙක් හැව හරින්න වගේ එහෙම නැත්නම් අසුචියක්, එහෙම නැත්නම් වමනයක් වාගේ තේරෙන්න පටන් ගන්නවා. ඒතර පේනවා ලෝකයා තාමත් අර ඒ නිච්ච සංඥා වැඩි වීමට අනිච්ච සංඥාව දුරු කිරීමට පෙරමුණු හැදෙනවා. කඳවුරු බැඳෙනවා, රොද බැඳෙනවා. කට්ටිය මේකට වෙලා කරන්න හදන්නේ මේ දෙවේලේ විශේෂයෙන්ම ධාතු මනස්කාරයේ තුලින් ඒකාන්තයෙන්ම අනිච්ච පෙන්වන්න හදන දේ පැලස්තර දාලා වහන්න හදන එක නෙවෙයිද අපි මේ කරන්නේ. ඕකට නෙවෙයිද මේ ලෝකායත දැනුම කියන්නේ. ඕකට නෙවෙයිද මේ සංවිධාන කියන්නේ. ඕකට නෙවෙයිද මේ නිර්මාණශීලීත්වය කියන්නේ. ඕකට නෙවෙයිද මේ ප්‍රගමණය කියන්නේ මේක අම්මුම අමු මේ බාධාවක් නෙවෙයි කියලා මේ බාධාව දෙන්නේ තමයි. ගන්නෙ තමයි. අනුන්ට බෝ කරන්නේ තමයි. කියලා සම්පූර්ණ ඒ වාගේ මේ ව්‍යවසායන් කියන ප්‍රයෝගයන්ගෙන් ප්‍රයෝගයන් ප්‍රහාණය කරන්න පටන් ගන්නවා. ඒ නිසා මේ වැඩ පිළිවෙල ඥාත පරිඥා, තීරණ පරිඥා, පහාන පරිඥා කියලා මට්ටම් තුනකට යන්නේ. නමුත් මේ ඥාත පරිඥා කොටස මම අර හඳුන්වා දීම සඳහා වචන කීපයක් පාවිච්චි කරාට මම එච්චර විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද මෙතන ඉන්න බොහෝ දෙනා එක්කෝ මේක අනිච්චං කියලා අහලා තියෙනවා. සබ්බේ සංඛාරා අනිච්චා කියන එක වාද කරන්නේ නැහැ. තේරුම් ගන්න උත්සාහ කරන පිළිසක්. නමුත් තීරණ පරිඥාවට අපිට මේ බුද්ධ දේශනාවල් ඒ වගේම පෙර ආචාර්යවරුන් ඉදිරිපත් කරන ලද ධර්ම කොටස ඉදිරිපත් කරනකොට ඒ දැනට හැදිලා තියෙන ඒ අංකුර තවදුරටත් වඩා වර්ධනය වෙන්න පෝෂණය වෙන්න උදව් වෙනවා. ඒක නිසා සරුවචනාංශගේ සූත්‍රයක් අපි ගිය පාර ඉදිරිපත් කරගත්තා. ඒ සූත්‍රය හරියට මේ තීරණය නැත්නම් තීරණ පරිඥාව. තීරණය කරන තැන තීරණය කරන මට්ටමේ ඉන්න කෙනෙකුට හොඳ ලස්සන අතපය කඩා ගන්න නැතුව තුවාල කර ගන්න නැතුව තේරුම් ගන්න පුළුවන් පැති 6කඩක් පැති කඩ 6ක් පෙන්ලා දෙනවා චහි බික්කවේ ඒ කියන්නේ මේ ච කියන පදය මොකේද මේ පාලිය සඳහන් වෙන්නේ 6 කියණ්ඩයි ඒ අංගේ නැත්නම් ආනිසංසං සමනුස් දැනටමත් කරන භාවනාවේ තමන්ට දැනට තේරෙන යම් යම් අනිත්‍ය කොටස් අනිත්‍ය සංඥා කොටස් තේරෙනකොට ඒ ආනිසංස හය ආකාරයකින් හය පැත්තකින් දකින්න කෙනෙක් ඉන්නවනම් අන්න ඒ කෙනාට මම අස්මිමාන සම්පූර්ණ සමුග්ඝහතේ පිණිස දිගටෝම අනිත්‍ය සංඥා වැඩිවීමට සුදුස්සෙක් කියලා කියනවා නැත්නම් එයා දැනට හම්බෙච්ච ටික හරියටියට තේරුම් අරගෙන ඉන්නවනම් ඉස්සරහට ඒ සක්‍රියව වඩලා අනිත්‍ය සංඥා මගින් නිත්‍ය සංඥාව ප්‍රහාණය කරන්න සුදුස්සෙක් කියලාම ප්‍රකාශ කරනවා කියලා සර්වඥාන්සේ බොහොම ආරක්ෂාකාරී පාලි පාඨයක් සඳහන් කරනවා. ඒකේ සඳහන් කරන්නේ මේ අනුසය හයක් මනාව දක්නා වූ භික්ෂුව يعني දැනට තමන් භාවනා කරනකොට අනන්තවත් මේක ගලක හැප්පෙනා වගේ මේක හැප්පිලා තියෙනවා. වැටහිලා තියෙනවා. නමුත් දැක්කෙම අසුබයක් කියලා, මේක දැක්කෙම අවමංගල්‍යයක් කියලා, දැක්කෙම මේ නැකත් නැති දවසක් වාගේ. අසුබ දිනයක් වාගේ තමයි මේ හැප්පෙනකොට දැනෙන්නේ. නමුත් මේ හැප්පෙන එක භාවනාවේ ප්‍රතිඵලයක් මේක ආනිසංශයක් අනුසසක් අනුහසක් කියලා දැක ගන්න වනාකොට දැක්කමත් දැකගෙන දැනගෙන ඉන්නා වූ භික්ෂුවට මායින් නොකරගත් නැත්නම් අසීමිත වූ මායින් කරගත්තේ නැති මේ අනිත්‍ය සංඥාව පූර්ණ අනිත්‍ය සංඥාව වඩන්ඩ සුදුස්සෙක් කියලා මම කියනවා කියන්නේ. මෙතෙක් හම්බෙච්ච අත්දැකීම් ටික හරියට තේරුම් ගත්තා නම් ඕන තරම් අවස්ථාවක් තියෙනවා ඒක වරදොල තේරුම් ගන්න. වරදොල තේරුම් අරගෙන භාවනා කැඩුනා, සතිය කැඩුනා, සමාධිය කැඩුනා, මේ ගුරුවරයා හොඳ නැහැ, මේ ස්ථානේ හොඳ නැහැ, මේ භාවනා ක්‍රමය හොඳ නැහැ කියලා අනන්තවත් නිත්‍ය සංඥාවෙන් උපදේශ ලැබෙනවා. අනන්තවත් අස්විමානෙන් උපදේශ ලැබෙනවා ලැබෙද්දිත් නෑ මේක මම කරගෙන යන්න ඕනේ මේක මොකක් හරි හොඳක් නැතයි කියලා අනුසය හයක් දක්නා කෙනෙක් ඉන්නවනම් ඒ අනුසය හය දක්නා කෙනාට මායින් කරගත් මායි නොකරගත් හිතකින් අසී අසීමිත වූ අනිත්‍ය සංඥාව වඩන්න පුත්‍රජාන් වහන්සේ රෙකමෙන්ඩ් කරනවා අනුජනව දාරන. එකම දාරු කරනවා. ඒකෙන් හොඳට තේරෙනවා මේ වෙනකොටත් Taman භාවනාදී ලැබෙන මේ අද්දකීම් අනිත්‍ය සංඥාවටලා අනිත්‍ය සංඥාව කියන කණ්ණාඩිය තුලින් බලා ගන්න සූරණම් පමණ කියන්නේ ඒ තරමටම සීලයේ තියෙනවා නම් ඒ තරමටම චිත්ත මේ පිරිසිදුව සිත කය දෙකේ පිරිසිදුව තියෙන කෙනාට නම් දැනටවත් ලකුණු පහළ වෙලා ඒක ඉස්මතු කර දීමෙන් සරුවචන සඳහන් කරනවා දැන් ඉතින් Taman විසින්ම Taman සුදුස්සෙක් වෙලා ඉන්නවා අසීමිත වූ මායින් කරගත්තේ නැති හිතකින් පූර්ණ අනිච්ච සංඥාව වඩා. ඉතින් ඒ නිසා මේ විදිහට ආරක්ෂාකාරී පියවරක් කරන කෙනාගේ වගකීම කරන කෙනාටම දීලා මේ වෙනකොටත් ඒ ගත්ත හරි තීන්දුව ටිකට ධෛර්යය දීලා උනන්දු කරවන හිතක් ඇති කිරීමට සරුවඥන් වහන්සේ සරුවඥතා ඥාණයෙන් පැතිකඩ හයක් මේ සූත්‍රයේ පෙන්වනවා. ඒ එකක් තමයි සබ්බ සංඛාරාචමේ අන අනවට්ඨිතෝ කායිසන්ති. මේ මට ඩිකටෝම බලන බලන සෑම දෙයකම ඉතිරියක් නැතුව බිඳමින් පවතින බව ගෙවෙමින් පවතින බව, ක්ෂය වෙමින් පවතින බව දැනටමත් මේ අල්ලාගත්ත මූල කර්මස්ථානයේ මාර්ගයට මාර්ගයෙන් හෝ ඒ නැත්නම් සක්මන් කරනකොට ගන්න සක්මන් භාවනාවේදී හෝ එදිනදා වැඩවලදී හම්බු වෙච්ච ටිකෙන් මේ ඔක්කොම ගත්තත් ඔක්කොමත් මේ වගේ කියලා දැනටමත් සියලුම සංස්කාරයන් කෙරෙහි අර පුංචි අත්දැකීම විසිරුවලා ඉතිරිලා පැතිරිලා බලා ගන්න තරම් ශක්තියක් ඇති වීම පළවෙනිම ලක්ෂණය තමයි දැනටමත් අනුහස් දකින්නවා කියන එක. ඉතින් මේක අපි ගියේ පාර ටිකක් සාකච්ඡා කරා කොහොමද දෙයක් දිහා බලනකොට ඒ දේ ගෙවෙන බව, සියුම් වෙන බව, සුකුමතර අතිසියුම් තත්ත්වයටපත් වෙන බව තමයි ගොරෝසු තැන සිට සියුම් තැනට වෙලා සියුම් වලින් අතිසියුම් තත්ත්වයටපත් වීම තමයි දෙයක ගෙවි යන බව. විරංජනේ වෙන බව. ආශාව හැලෙන බව දැනගන්න. ඉතින් මේක වැරද්දක් නෙවෙයි අසතියක් නෙවෙයි සමාධිය අඩුගතියක් නෙවෙයි මොන්නම අරමුණට හිත දැම්මා. මේක මෙහෙම තමයි. එනිසා විපස්සනා භාවනා ලෝකයේ ආනාපානයේ කියන අරමුණ ගන්නවද පිම්බීම හැකිලිම කියන අරමුණ ගන්නවද වම දකුණ කියන අරමුණ ගන්නවද එදින්දා වැඩ කරනකොට කනකොට යනකොට එනකොට ඉස්සරහා බලනකොට පස්ස බලනකොට මතුවෙන මතුවෙන කොයි අරමුණ ගත්තත් වැඩිපුර එකම අරමුණ බොහෝ වේලා බලාන ඉන්නකොට ඉන්නකොට ඒ අරමුණෙහි බලාන ඉන්න කාලයට සාපේක්ෂව ශියුම් වීමක් අතිශියුම් වීමක් සිද්ධ වෙනවා. නීරස වීමක් එපා වීමක් ඒකාකාරගත ඒකාකාර ගතියක් එනවා. අන්නේ ගතිය එනකොට මේ ඒකාකාර ගතිය මේ නීරස ගතිය මේ එපා වෙන ගතිය අස්මිමානයාගේ කැඩී යෑම. මමයා ජීවී යෑමක්. මේක භාවනා ලැබෙන ඵලයක්. ඒ නිසා මම මේ වැඩපිළිවෙලින් ඉවතට පය තියන්නේ. මේ වැඩපිළිවෙලින් අයින් වෙන්න හදන්නේ. මේක මට කම්මැලි, මේක එකමයි, මේක ඒකාකාරයි කියලා අයින් වෙන්නේ මේ තමයි කැඩෙන ලකුණ. මේ තමයි අස්මිමානේ බිඳෙන ලකුණ. මේ තමයි අස්මිමානේ විරංජනේ වෙන ලකුණ. මේ තමයි අනිත්‍යත්වයේ පෙනෙන ලකුණ කියලා එහෙම දැනටමත් බැඳීගෙන ඇලීගෙන භාවනා රාමෝ හෝති භාවනා රතෝ පහානා රාමෝ හෝති පහාන රතෝ කියලා එහිම ඇලීගෙන එහිම රතියක් ඇති කරගෙන ඉන්නවනම් අන්න ඒ කියන්නේ දැන හෝ නොදැන දැනටම මේ අනිත්‍ය සංඥාවට යම් ප්‍රමාණයකට උත්තර දීලා තියෙනවා යොමුක් තියෙනවා අන්න ඒක හරි වටිනවා අන්න එහෙම තියෙන කෙනාට විතරක් දැන් නම් අපි වැටලා තියෙන මධ්‍යම ප්‍රතිපදාවටයි මේ අනිත්‍ය සංඥාව පැලිරියන්න පටන් ගන්න තියෙනවා. මේ නීරසකම කම්මැලිකම ඒකාකාරීකම කියලා කියන්නේ අස්මිමානයාගේ කිපියක්. මම මාගේ හැඟීමේ තුනී වීමක්. ඉතින් මේක දරාගෙන නොදරියකි මට්ටමක් කරන්න දෙයක් නෑ. එහෙමනම් කෝ සීලයක් සීලක තියෙන තද බල අඩුපාඩුවක් එහෙම කෙනාට දරන්න බෑ. ඒකෙම මානසික මට්ටමේ තද මාන්නකාරයක් නම් ඒක වෙන්නේ අයියෝ හැමදාම ඔච්චරයි කොච්චර බැලුවත් ඔච්චරයි කියලා එපා. එපා වෙන එක නම් ඇත්ත. නමුත් කරාරින්නේ. දුරනික්ෂේපය කරන්න නැති එක තමයි බුදුහාමරෝ බලාපොරොත්තු වෙන එකම දේ. එපා වීම නැති කරන්න බෑ. එපා වීම අනිවාර්යයෙන්ම අස්මිමානයේ දුරු වීමේ එහෙම නැත්නම් කියන විරංජනේ වීමේ විරංජන වෙනවා කියලා වර්ණ දියවි යෑමේ ලකුණක්. ඒ ලකුණට ඒ ලකුණ දැනගෙන එහිම යෙදී වාසය කරනවා ඒකට කියනවා භාවනාරාමතාවයේ භාවනා රතිය. පහානරාමතාවයේ පහාන රතිය. ඒකෙන් පිටපණිනවනම් හොඳට හොයලා බලන්න යටපැත්තේ පටිගේ තියෙන. ඒකට නුරුස්නා ගතිය තියෙන. මෙන්න මේක තමයි පටිග අනුසය කියලා කියන්නේ. ඒ අනුසය හඳුනාගත්තේ නැති කෙනා දෙන නිදර්ශන කතා කිතුල් ගහට ගිය එකනා වාගේ තමයි. ඇයි එක දිගටම කරගෙන යන්න බැරි අරකයි මේකයි මේකයි මේක නානා ප්‍රවිදියට নানা ප්‍රකාරයට ඒක කරගෙන යන්න බැරිකම කියාපානවා. ඒක තමයි දුබල බව ප්‍රකාශ කරනවා කියන්නේ. ඒ දුබල බව කියලා කියන්නේ ආගේ හිත දැනටමත් මේ වෙනකොටත් ඒ සංසිද්ධිය વિશેයි නුරුස්නා ගතියක් එහෙම නැත්නම් යටිම් පුංචි ද්වේෂයක් පහළ වෙලා තියෙනවා. එචේ පුද්ගලයේ ද්වේෂයේ ද්වේෂයක් බව හෙලි කරන්නත් කැමති නෑ සභාවේදී. ඒක හෙලි කිරීම මහාත්ම ගතිය හොඳ නැති නිසා හැමදාම එතෙන්ට උඩ පැනලා. ඒ ඒ තරමට සහලවගෙන එනකොට අස්මිමානේ ඒ සරමට අනිත්‍යතාවය මත වෙනකොට එතනින් එහාට යන්නේ. ඉතින් සමේක හොඳ නරක දෙකම තියෙනවා. භාවනා ක්‍රමේ හරි නිසා ඒ පුද්ගලයා එතෙන්ට ගෙනියනවා. නමුත් අස්මිමානෙට කැමැත්ත දීලා එහෙම නැත්නම් පටිඝානුසයට යට වෙලා රැවටිලා හැමදාම එතනදී ඒක මගාරලා යනවා. ඔය හරකුන්ගෙන් හී අහනකොට මේ විශේෂයෙන්ම දෙහියට තමයි යෝක හිටින්නේ බින්නගමට එන්නේ නැහැ. බින්නගමට පොළොව ටිකක් අදයි. දෙහියට යනකොට බින්නගමේදී අර එරුම් කඩවල් කියලා જાති තියෙනවා පැති ඔය හැල් කියලා කියනවා සමහරලාට. පාත්‍රට පැතිවල හැල ටිකක් විශාලයි. එරුම් කඩ කියන එක පොඩි වලාල් පතහවල් තියෙන වතු මේ මඩේ එතෙන් ගියාම කකුල් දෙකේම යනවා හරකගේ. ඉතින් එතකොට රවුමේ අරගෙන යට එක තැනකදී එරුම් කඩකට වැටුනොත් ගොනා ඊගාතන්දී යනකොට ඔතනින් පයින්. ඒ හැටියට එන්නේ මගින්ම හැරෙනවා. ඉතින් ඒ නිසා රකින්න ඕනේ. රකලා දෙකක් දීලා තෝ අහන්න නැත්තම් යකෝ මට අහන්න කියනවද මේ හැල්ල කියලා ගහනවා හොඳට. ගහලා අර එරුම්කට හරාම ගෙනියනවා. ඉතින් අර කකුල් දෙක දාගෙන වැටිලා පස්සේ කකුල් දෙකත් වැටිලා බරත් ඇදගෙන එහාට යනට ඇත්තටම අමාරුයි තමයි. ජීලුම්කට කවුද අහන්නේ? එيشා එරුම්කට බසන්නේ. මේ එරුමට බය ගොනා වගේ ඔය අස්මිමානයේ තද කෙනාට වැඩ පිළිවෙලක් කරගෙන යනකොට ඒකේ නීරසකම නිසා ඒකාකාරී ගතිය නිසා එයා හැමදාම එතෙන්ට යනකොට පයින්. පැනට ඇහුවම කියන්නේ ඒ නීරසකම දැක්කෙත් නෑ, පටිගිය දැක්කෙත් නෑ, නුරුස්නා ගතිය දැක්කෙත් නෑ. ඔය මොකක් හරි තොලමල්ල සතු ගහලා තලු ගහලා මොනවාර කියනවා. එහෙම නැත්නම් වෙන වැඩක් තියෙනවා කියලා කියනවා. හොඳට ඕම එතෙන් දැනගන්න ඕනේ. මේ අනිත්‍යත්වයේ අනිත්‍යත්වය කියලා කියන්නේ මතු පිළිතෙන ගොජදාන අනිත්‍යත්වය නෙමෙයි. අනිත්‍යත්වයේ ගැඹුරට යන්න හදන්නේ. අනිත්‍ය සංඥාව හොඳට ඕම එතෙන් යනකොටම දානවා මේක මට කරන්න බෑ කියලා. මොකද ඒ තරම් මාන්නකාරය එහෙම නැත්නම් මේ පටිගය ඉස්මතු කරලා තියෙන්නේ මේ කරාව. ඒක නිසා මේ පුද්ගලයාට බෑ අනිත්‍ය ලක්ෂණය දැක්කට අනිත්‍ය සංඥාව ඇති වුණාට සංඥාවට කරුණු වෙනකොට අනිච්ඡානුපස්සනාවට සුදුසු නැහැ. අනිත්‍ය අනුව බලන. එහෙම නැත්නම් සියලු සංස්කාරයන්ගේ මායිම් කරගත් නොගත් හිතකින් අනුසේ අනිත්‍ය බලන්න යාර සුදුසු නැහැ කියන එකයි බුදුරජාණන්සේ සඳහන් කරන්නේ. ඉතින් යාට බණ ටිකක් කියන්න. ඇහැටම අනින්න නැතුව අනින්න වෙනවා. ඇන්ලා කියන්න වෙනවා මේ භාවනා ජීවිතයේ මුල් කොටස නම් විචිත්‍රයි විවිධාකාරයෙන් අපිට මූල කර්මස්ථානේ මතු කරන්න ඊට පස්සේ ඒකාකාරීකම තමයි එකම දිනචර්යාව නැවත නැවත කිරීමෙන් තමයි අර මාණ්ඩි ටික අයින් කරන්න පුළුවන්. ඉතින් අපි নানা විදිහේ විවිධාකාර කරුණු ඉදිරිපත් කර ගන්නවා අර ඒ වැඩපිළිවෙලෙන් පණින්න. පැනනට පස්සේ ඉතින් හැමදාම කියනවා දියුණුවක් නැහැ කියලා. මම දැන් මොකද කරන්න කියලා අහනවා. කරන්න තියෙන්නේ අන් නොදන්නා කෙනෙක් වගේ ආධුනිකයෙක් වගේ ආයෙත් අර දිනචරියාව කරන එකයි. එවැනි කෙනෙකුට පමණක් සරුවචනංශේ මතක් කරනවා මේ මායිම් කරගත්ත නැති හිතකින් අනිත්‍ය අනිත්‍ය සංඥාව වඩන්ඩ සුදුසුසක්. ඉතින් මෙතෙන්ට යනකොට පේනවා මේකට තන්නේ කර Tamange මේ දර්ශනයමයි බලපාන. දෘෂ්ටියමයි බලපාන. භාවනා මධ්‍යස්ථාන කියලා කියන්නේ ඒ දේවල් හැමදාම අවුරුදු 10ක් 15ක් 20ක් යක් කමන්නේ. කරන්න පුළුවන් වාතාවරණයක් තියෙනවා. මේ මෙහෙම එකක් තියෙනවා. යම් කිසි දවසක තමන්ගේ මාන්නේ තේරුම් අරගෙන යම් කිසි දවසක තමන්ගේ මේ නුරුස්නාගතිය පිටිකේ තේරුම් අරගෙන නැහැ. මම මෙතෙන්ට ආවේ ඒක කරන්න නෙවෙයි. මම මෙතෙන්ට ආවේ මෙතනින් දෙන ආහාරයක් දීලා දෙන කාලසටහනක දෙන උපදේශන වැඩ කරන්න කියලා යම් වෙලාවක යටහත් පහත් වෙනව නේද? එතනදීම දෙවෙනි මට්ටමේ අනිත්‍ය මතුවෙන්න පටන් ගන්නවා. අවුරුදු 10ක පුහුණුවක් අවශ්‍ය වෙයි. නමුත් මේ පාවාදීමේ මේ කැපකිරීමේ අහිංසක ගතියෙම යටහත් පහත් ගතියෙම අර මෙතෙක්කල් ඇතුළට පුපුරලා ගියේ නැති පැලිර දිගට දිගට දිගට පැලිර යන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ මේ පුද්ගලයාට ලොකු සතුටක් ඇති වෙනවා. මට වෙනදා පෙන්වන්න බැරි වැඩක් නේද මේ කරන්නේ. නොදකින් ඔබතන් කියන වැඩක් නේද කරන්නේ. නමුත් මට දැන් තරන්න පුළුවන්. මට කාගෙන ඉන්න පුළුවන් එච්චරයි. ඉතින් මේ ගතියම තියෙනවා වේදනාවට. මේ ගතියම තියෙනවා සද්දෙට. මේ ගතියම තියෙනවා හිතවිලි වලට. ඉස්සර නම් මේවා එන්නකොට කරප්පක්. එන්නකොට ගසනවා, තඟලනවා, අරගෙන ඇති කරන්න හදනවා මේක නැති කරනවා. දැන් දැනගන්නවා ඉස්සර නම් මට මේවට පටිය ආවා. මේ විදිහට අරමුණේ ඉන්නකොට අරමුණ සද්දයකට වෙනස් වෙනවා දකින්න කැමති නෑ. වේදනාවට වෙනස් වෙනවා දකින්න කැමති නෑ. හිතවිල්ලකට වෙනස් වෙනවා කැමති නෑ. නමුත් දැන් හිතවිල්ලත් ඇවිල්ලා අරමුණත් යටපත් කරලා හිතවිල්ල ඉඳගෙන මේ නන්නත්තර වෙලා ඔහේ බලන ඉන්නවා ගල්බමුණෙක් වගේ. පුළුවන්. එච්චර. ආන්නේ පුළුවන් බව එනකොට ඒ තමයි මෙතෙක්කල් නොගිය අහිංසක භාවයකට යථාර්ථ භාවයකට ඒ වගේම එකම දේ නැවත නැවත බැලීමෙන් දහස්වර බැලීමෙන් දසදහස්වර බැලීමෙන් වෙන්න තියෙන සිද්ධිය සිද්ධ වෙන්න පටන් ගන්නකොට රුචිකත්වය පෞරුෂත්වය වෙනස් වෙන්න පටන් ගන්නවා. හරියට ගැරන්ඩිය පොල් කටු හිල්ලෙන් ඇදලා ගත්තාම කන පිට හැරිලා ඉන්නේ. එච්චරයි. උගේ කරපොතු තියෙන ඔක්කොම ඉස්පස්සට නැවිලා පොල් කටු හිල්ලෙන් ඇදලා ගත්තා අනිත් පැත්ත හැරිලා හිටු. අනිත් වගේ සම්පූර්ණ අස්මිමානය කරකවලට ඇරියා වගේ. මේකයි තපස කියන්නේ. මේකට තමයි පැවිද්ද කියලා කියන්නේ. මේක තමයි යෝගාවචරය කියලා කියන්නේ. මේක තමයි සබ්‍රහ්මචාරී කියලා කියන්නේ. මේක තමයි සත්පුරුෂය කියන්නේ. හැමදාම ඒ හරි එනකොට මග අරිනවනම් කවුරුවක්වත් නෑ අපි වළක්වන්න. අනිවාර්යයෙන්ම බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා ඉදිරිපත් කරන ලද මේ වැඩපිළිවෙල තියෙද්දී අතුරු මාර්ග වලට ගියා නම් ඒ තරමට ගෙවන්න. ගෙවන්න වෙන්නේ පූර්ණ කාලීන වූ අනිච්චානුපස්සනාට නුසුදුස්සෙක් බාටපත් වෙන එක. ඒ නිසා පළවෙනිම කියලා තියෙන්නේ සබ්බ සංඛාරාජමේ අන අනවට්ඨිතෝ කායිසන්ති සියලු සංස්කාරයෝ මේ විදිහට ගිවි කිවි යනවා කියන එක දකින්ට බැරිකම තමයි ඒ ඉදිරිපත් වෙන දෙයට මුහුණ දී ගන්න බැරිකම සඳහන් කරලා තියෙන්නේ. මේකෙම ඡායා මේකෙම අර්ථ ඡායා හයක් තමයි මේ සූත්‍රයේ සඳහන් කරන්නේ සබ්බ ලෝකේච මේ මනෝ නාබිරමිස්සති. මගේ හිත සියලු ලෝක විෂයන් කෙරෙහි අභිරමණය කරන්නේ. ඒ කියන්නේ මේ කල යුතු දිනචරියාව එහෙම නැත්නම් භාවනාවේදී මතුවෙන කටයුත්තේදී ඒ දේ නොකර පණින්නේ ලෝකාභිරමණය සඳහා. ඊට වැඩිය වෙනස් වූ අභිරුචියක් ඊට වැඩිය වෙනස් වූ තමන්ගේ මනාපයක් කරන්න තියෙන කැමැත්ත නිසා. එතකොට වෙන්නේ මොකද්ද? සම්පජඤ්ඤය නැතිකම. සම්පජඤ්ඤය කියලා කියන්නේ තමන් ඒ කලියුතු දේ කරන්නේ නැතුව වෙන දෙයකට යනකොට නැත්නම් කලියුතු දේ කරගෙන ඉන්න වෙලාවේදී වෙන දෙයක් කරන්න හිතනකොට ඒකේ තියෙන සාත්තක සම්පජඤ්ඤය, සප්පාය සම්පජඤ්ඤය, ගෝචර සම්පජඤ්ඤය, අසම්පෝම සම්පජඤ්ඤය කියන සලකා බැලීමක් නැහැ. හිත අනිවාර්යයෙන්ම ලෝක විශේෂයේ අභිරමණයක් කරලා ඒ දේ සාධාරණීකරණයක් කරගෙන මට මේට වැඩිය අරකානිසංසදායකයි කියලා ඒ වැඩේ යනවා නම් ඔය කියන කම්මාරාමතා බසාරාමතා ආදී ඒ නිදාරාමතා ආදී දෙයකට වැටෙනවා. ඒ වෙනුවට අඩු ගන්න තමයි මෙන්න මේ දේ මෙන්න මෙතන වරද ගන්නවා කියලා දන්නවනේ. එහෙම නැත්නම් අවස්ථාවක් ලද වෙලාදී සියල්ල කැප කරලා මේක දිගට කරන්න පුළුවන් නම් එතනදී තේරෙනවා මේ අනිත්‍ය සංඥා වැඩි වීම. අදහසින් ඇත්තට අනිත්‍ය සංඥා වැඩි වීම කියන වචනේ තමයි අනිච්ඡානුපස්සනා කියන අනිත්‍ය අණුව බැලීම. අනිත්‍ය අණුව බැලීමයි අභිරමණයක් සිදු වෙනවා ලෝක විශේෂයි අනභිරමණයක් සිදු වෙනකොට. අපිට අනන්තවත් පෞද්ගලිකව හේතු කාරණා දක්වන්න පුළුවන් මේ භාවනා කරන වෙනුවට මේ වැඩේ කරන්න පුළුවන්. ගෙවල් දොරවල් අමුදරුවන් රකින්න විහා ජීවිත ගත කරන කෙනෙකුට මේකෙදී අහිංසක අසරණ තත්ත්වයක් තියෙනවා. ඇත්තටම නොකර බැරි තත්ත්වයක්. නමුත් භාවනාවට ආවට පස්සේ ආධුනික යෝගාවචරයට මේක නෑ. එයාගේ තුල හිත සිලිලාරයක් තියෙනවා. එයාට තියෙන උනන්දුවක් තියෙනවා. බය ගෞරවය සම්ප්‍රයුක්ත ගතියක් තියෙන නිසා කොහොම හරි කරත් බැඳගත්තු කොනා වගේ කාලසටහන කරනවා. ඒ එක තැනම කල්ල ඉඳ ඉඳ ඉඳ ඉඳ ඒ නානා විදියේ වැඩ පුළු වේදාගෙන ඒ ලෝක විශ්ෙහි අභිරමණය කරනවා එකම දේන ආම්බෙන් ඉතින් ඕක කරලා වැඩක් නැහැ ඊට වැඩි නරක අය ප්‍රෝජනක් ඇති වැඩක් කරනකොට කියලා ලෝක විශ්ය අභිරමණය කරනවා ඉතින් මේ ලෝක විශ්ය ඇති අභිරමණයත් අනිච්ච සංඥා විශ්ය ඇති මේ අනදර ගතියත් හොඳට තේරුම් ගන්න පටන් අරගත්තා ඒතකොට තේරෙන්නේ මේ ලෝකයා Tamanට කියලා ඇයි මේ චරිතයක් හදාගෙන ඉන්නේ ඇයි මේ විනෝදාංශ හදාගෙන ඉන්නේ ඇයි මේ ලෝකයා මේ වගේ ඇබ්බැහි වලට වැටේ අන්තු තත්වෙට මේ මේ සුරා අන්තුයේ යති දූර්තේ සූදු අන්තුයක් වෙන්නේ කොහොමද කියලා හිතා ගන්න මාර්ගය. ඒ වගේම තමයි තේරෙනවා මම එයින් තාම ගැලවිලා. මෙහෙම හිතියට අද සුදු වලට හෙට වෙනකොට කොයි මොහතක මේ අබිරමණ ගතිය තියෙන තාක්කල් <clears throat> මම කළු පාට වෙදි කියන්න බෑ. ඒ හේතුව මොකද මේ අනිත්‍ය සංඥා මත වෙනකොට නිත්‍ය සංඥාව මතුකරනද අපේ පෞද්ගලික දැනුම අපි කියන අතිපණ්ඩිතකම අනන්තවත් උදව් කරනවා. ඒක නිසා <clears throat> සබ්බේ ලෝකේච මේ මනෝ නාබිරමිෂ මගේ සියලු ලෝක විශ්යන් කෙරෙහි මගේ හිත අබිරමණය නොකරවා අබිරමණය නොකරන පිණිස මට කරන්න තියෙන්නේ මොකද්ද මේ කර්ම කර්මස්ථාන વિશે ඉඳගෙන භාවනා කරන વિશે සති මේ සක්මන් කරන વિશે තමන් කරන වැඩේ වැඩේ පමණයි. කරන වැඩේ කරනවා. ඒකෙන් කිසිසේත්ම ලාභයක් පාඩුවක් අපේක්ෂාවක් නැහැ. වැඩේ කරනකොට ඒක සතියෙන් කරනවා. එහෙමනම් නොදන්න කෙනෙකුට නම් සමහරලාට හිතෙන්න පුළුවන් මේ ලෝක විශ්ය අභිරමණය කරන්න නැහැ කියලා කියන ඉඳගෙනම අරමුණේම සතිය පැවැත්තිල කියලා. දැන් එහෙම කරන්න පුළුවන් ශක්තියක් මේ හිතේ නැහැ. ඒකයි මේ සක්මනට යන්න ඕනේ, සිද්ධා වැඩ කරන්න ඕනේ. නමුත් කරන හැම වෙලාවෙම දන්නවා මේකේ ලකුණු ගන්නවක්වත්, ලාභ සත්කාර ලබන්නවක්වත් වෙන ප්‍රෝජනයක්වත් මොකුත් නැහැ. කරන වැඩේ විවිධාකාර වැඩ කරද්දී ලෝක විශ්ේ අභිරමණය කරන්න මේ වගේ අනිත්‍යත්වය. වෙනස් වෙන සුළු ගතිය දකිමි. ඒ වගේම සබ්බේ ලෝකේච මේ මනෝ වුට්ටස් වුට්ටහිස්සන්ති. මේ ලෝක විශ්ේ මගේ හිත ඔසවා තබන්න. ඒ කියන්නේ අඤ්ඤෝමේ ආකප්පෝ කරණී තියෙනවා. මේ ලෝකයාගේ තියෙන ආකල්ප නෙමෙයිමයි ළඟ තියෙන්නේ. ලෝකයාගේ ආකල්ප තියෙන්නේම යමක් කරලා එක්ක තණ්හාව එක්ක මාන්න එක්ක ditthිය වඩා. අශ්මිමාණයට පොහොර දාන එක. මේකේ නෑ ඒ වැඩේ කරන්නේ මේ වැඩේ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා. එහෙම නැත්නම් මේකෙන් තණ්හාවක් මාන්නයක් ඕදිත්‍යක් ඇති නොවීම පිණිස අභිරමණය කරන්නෙත් නෑ ලෝක විශ්ේ ලෝකයා හොයන ලාභ සත්කාර සම්මාන සිලෝකොලි නැගී හිටින ගතියක්. ගහපා දෙන ගතියක් නෑ. හෙට්ටු කරන ගතියක් නෑ වැඩි වැඩි සඳහා පමණයි. ආන් එහෙම කරන්න පුළුවන් චරිතයක් සුතමේ මට්ටමෙන් හදාන්න පුළුවන්. නමුත් ඒක එච්චර මුල් බහැලා නැහැ. නමුත් අර චින්තාමේ මට්ටමේදී යම් ප්‍රමාණයකට අනිත්‍ය දකපු කෙනා එවැනි චරිතයකට ගොඩවදින තත්වයකට ගොඩනගෙන ගොඩ වෙන තත්වයක් තියෙනවනම් ඒක හොඳට කාටවත් තේරෙන්නේ මේ මනුස්සයයි වැඩේ කරන්නේ වැඩේ සඳහා පමණයි. කවදාකවත් ඒකෙන් ලාභය සත්කාරය සම්මානය සිලෝකයක් බලාපොරොත්තු වෙනා නෙවෙයි කැපිපේන්ට අඬහැරේට නෙවෙයි කරන්නේ ඒ වැඩ කටයුතු කිරීමට කිසිම නිර්මාණශීලීත්වයේ බාධාවක් නැහැ අනිච්ච සංඥාව තුල. ඒකෙදී වැදගත් දාර්ශනික ප්‍රශ්නයක් මතුවෙනවා. කියන්නේ මිනිස්සුන්ට වැඩක් කරන්න මේ මිනිසාට උනන්දුකාරකයක් අවශ්‍යයි. උත්ප්‍රේරකයක් අවශ්‍යයි. මොටිවේෂන් එකක් ඕන. මුත් අනිච්ච සංඥා දකපු කෙනා වැඩේ කරන්නේ වැඩේ සඳහා පමණයි කිසිම උනන්දුකාරකයක් නැහැ. නිසා මේ පුද්ගලයාට කොයි වැඩේද කළ යුත්තේ කොයි වැඩේද නොකළ යුත්තේ කියලා කිසිම ලිස්ට් එකක් නැහැ. ඉදිරිපත් වෙච්ච දේ තියෙනවා. ඒක කවුරු වෙලා ආරාධනාවක් කරනවා. ඒක කවදාවත් හොයන්න කියලා කරන්නේත් නැහැ. කරුවට පස්සේ ඒ වැඩේට පෙළඹෙන වැඩෙන් සතුටු වෙනවා. ලැබුණත් අලද්දාන් යද්දිදාන් සාතු ලත්තාංච කියලා ලැබුණත් හොඳයි නොලැබුණත් හොඳයි. අපි සාමාන්‍ය ක්‍රීඩා තරඟ ලෝකයේ ඇති කළ තියෙන ඕකට තමයි. ක්‍රීඩාවෙන් කවදාකවත් ජය අපේක්ෂාවක් නැහැ. ජය පරාජය දෙකටම සමසිත ඇති කර ගැනීම ක්‍රීඩාව අවශ්‍ය කරා. නමුත් එළවම තියෙන ජය සඳහා තමයි. සටන් පුහුණු කරනකොට සතුර හොඳටම විරුද්ධ පක්ෂයේ ඉන්න කට්ටිය හොඳටම දක්ෂයි කියලා හිතාන ඒ අය මා යන්න පුහුණු කරනවා. පුහුණු කළා ඒටත් වැඩිය කියලා පෙරදුනාට ඒක බාර ගන්නට ඇති. ඒ වගේ මේ ලෝක විශ්ෙහි හිත ඔසවා තබන මේ ඒ නැගී හිටින තත්වයකට යන්න ඕනේ. අන්නේ නැගී හිටින තත්වයට යන්න සුත්තමේ තියෙන කෙනාට වැඩිය යම් ප්‍රමාණයකට අනිත්‍ය සංඥාව ඇති කෙනාට පහසුවක් තියෙනවා. අන්නේ පහසු ගතියත් ඒ තියෙන නිසරණාධ්‍යාසයත් මතු කරණ්ඩයි සරුවත්ඥාන්සේ සඳහන් කරන තමන් ඒ ලාභ සත්කාර සම්මාන සිලෝක විෂය මේක මම මාගේ මගේ ආත්මය කියා ගන්න බව තණ්හාමාන දිට්ටි තියෙන ගතිය තමන්ට හැංගිලා හරි තියෙන ගතිය වංචනිකෝ තියෙන ගතිය තේරෙන්න පටන් අරගන්නේ මෙන්න මේ විදිහට අනිත්‍ය සංඥා ටික ටික මතුවෙනකොට ඒක ඇත්තටම Tamanට නෙවෙයි අනුන්ට තේරෙනවා ළඟ ඉන්න කට්ටියට හොඳටම තේරෙනවා ඒ මොකද තාම එකක්වත් පළපතියන් වෙලා නැහැ අනිත්‍ය සංඥා පළපතියන් වෙලත් නැහැ තව නිත්‍ය සංඥාව කැඩලා ගිහිල්ලත් නැහැ ඉතින් මේ දෙක මැද ඉන්නේ දෙබිඩි චරිතයක අන්නේ දෙබිඩි චරිතය ඉන්න එකනා ප්‍රාර්ථනා කරන්න ඕනේ කාය ජීවිත নিরপেক্ষව මේ ඇති වෙන නිත්‍ය සංඥාව දිගට යන්න ඕන කියලා අනිත්‍ය සංඥාවේ යන්න ලෝකේ නැගී හිටවලා අභිරමණය අඩු කරනවා නම් ඉස්සල්ලාම තමන්ට තමයි තේරෙන්නේ. නමුත් භාවනා නොකරන පොඩි දරුවකට පවා තේරෙන්න පටන් අර ගන්නවා. මේ මිනිස්සයා වැඩේ කරනකොට එයාට තියෙන මේ එළවුම උත්ප්‍රේරකය සාමාන්‍ය ලෝකාගේ එකක් නෙවෙයි. කාටවත් මේවා කුප්පන්න බෑ. කාටවත් එයාට වටන්න බෑ. ඒ ගත්ත වේගය අරගෙන යනවා. ඒ මොකද වැඩේ කිරීම පමණයි එයාගේ પરමාර්ථය. <clears throat> ප්‍රයෝජනයක්වත් හරි ගියාද වැරදුනාද මොනවක්වත් ගණන් ගන්න. ඉතින් මේක තමයි මේ හතුරෙකුට දරන්නම බැරි. හතුර බලාපොරොත්තු වෙන්නේ වැඩ බහා තබලාවිල්ලා මට බණී මට ගහයි මට ප්‍රතික්‍රියා කරගයි. එතකොට හතුර ලෑස්ති ඒකට උපකරණ ලෑස්ති. ඒ මොනවා කරත් ගහන්න බයින්ට යන්නෙත් නෑ නාහින්නෙත් නෑ. බණින්නක හොඳට අහගෙන ඉඳලා එහෙම දිගට අරගෙන යනවා. ඒ කියන්නේ බාහිරින් එන ප්‍රතිචාරව ගැන කියනවා. ඇතුලෙන් වැඩක් කරන්න ගියත් කිසිසේත්ම අඳුරයක් නැහැ. කියාපෑමක් නැහැ. වැඩේ ගත්ත කරා. හරි ගියා වැරදුනා කියන එක නෙවෙයි ප්‍රශ්නේ. අන්න ඒකෙදි පේනවා මේ මනුස්සයා අර අර සින්දුවත්තේ මාව නලවඬ පිනවඬ රන් මිනි මුතු වලින් බෑ ඇලිය දොලේ ගංගාවේ මගේ හිත නෑ කියලා සින්දුවත්තේ මේ වගේ කවුරුවත් ඇවිල්ලා ස්තුති කරුවත් බැන්නත් ඒකට වෙන්නේ නෑ. වැඩේ නතර කරන්නෙත් නෑ කාටවත් උනන්දු කරවන්න බෑ. ඉතින් මේක නිවනේ ලක්ෂණ මේ. ඒ නිවනේ ලක්ෂණ තමයි පේන්න පටන් අර ගන්නවා නම් බුදුහාමුදුරු කියන ඈතක ඉඳලා මට අවුරුදු 2570 ගාන ඉඳලා අම්බට පුළුවන් එනං අනිච්ච සංඥාව වඩන්න කියලා. එහෙම නැත්තම් මෙතෙන්ද ඇවිල්ලා තාම උගුර හිර වෙලා න ะ. මේතියෙදි කියාපාන්න යනවා නම් අඳුර පානවා නම් ඇලේ දොලේ ගංගාවේ දිය ඇල්ලේ හිත බඳිනවා නම් රන්මිනි මුතුමාලවට වැනෙනවා නම් එහෙනම් ඉතින් බුදුහාම කියනවා සෝරි තමයි. මොනව කරන්නේ? මෙච්චර ලස්සනට පෙන්නලත් නෛර්යානික අදහස ඇවිල්ලා නැත්තම් ඉතින් ඊට පස්සේ අනිච්ච සංඥා වඩන්න බෑ. ඒ කියන්නේ මායින් කරගත්ත නැති හිතකින් අමරියාදිගත චිත්තේන මරියාව කියලා කියන්නේ සීමාව සිටියේ ඉම අමරියාදිගත චිත්තේන කියලා කියන්නේ මායින් නොකරගත් හිතකින් පූර්ණ මුළු ලෝකෙම අනිත්‍ය බව දැක ගන්නට සුදුස්සෙක් වෙනවා මේ දැනට දීපු ප්‍රශ්න වලින් එයා හොඳට උත්තර දීලා තියෙනවා. ඒ කියන්නේ 100 නෙවෙයි 133ට වැඩි ලකුණු ලබලා තියෙනවා. අන්න එහෙමනම් බුදුරජාණන්සේ සඳහන් කරනවා එයාට පුළුවන් ඒ අසීමිත වූ අනිත්‍ය වඩන්නේ කියලා. ඒ වගේ නිබ්බාන පෝණංච මේ මානසම් භවිෂති. මගේ හිත මේ තියෙන මට්ටමේදී තේරෙනවා මේ සියලු ඇතිවීම නැතිවීම දෙකෙන් තොර නිවන නිවීමම මගේ කෙලවරයි. ඒ දෙසට නැමිලා ඒ දෙසට එල්ල වෙලා ගත කරනවා නම් ඒ පුද්ගලයාත් අර වෙන පැත්තකින් තේරෙනවා මට තමන්ට තේරෙන පටන් ගන්නවා මේ ලාපිට සත්කාට සම්මාන සිලෝකෙට නිත්‍ය සංඥාවට අස්මිමානයට ගැලී ගත කරන 99කටත් වැඩි 100කට 100කින් 99කටත් වැඩි ලෝකේ ගත කරද්දී ඒ ඇත්තන්න නිවන ගැන හිතා ගන්නවක්වත් බැරුව ඉඳද්දී මට දැන් ලකුණු පේන. මේ පේන දෙයට මම ඇලී ගත කරනවා මිස නැවතත් ප්‍රජාතන්ත්‍රවාදීව බොහෝ දෙනා ඉන්න පැත්තට අත උස්සගෙන යනවා නෙවෙයි. ප්‍රජාතන්ත්‍රවාදීව බොහෝ දෙනා ඉන්න පැත්තට විරුද්ධ වෙනවත් නෙවෙයි. ඒ 199 ප්‍රතික්ෂේප කරනවත් නෙවෙයි. ඒගොල්ලොත් එක්ක ඉන්නකොට ඒකේ ඒ වැඩේ කරනවා. කරලා ඒ ඒ කට්ටියගේ දඩ මුදල ගෙව්වට පස්සේ වන්දිය ගෙව්වට පස්සේ Tamanට වෙලාව හම්බෙච්චාම ආයෙත් නෑ ඒ නිවන අමතක කරන්න. ඒ නිවනටම නැමිච්ච හිතකින් ගත කරනවා නම් සංයෝජනංච මේ පහය පහය භවිෂ්‍යන්ති මගේ බැඳීම් මගේ තිබුණ හැකිලි කොකු හිමීට හිමීට හිමීට හිමීට දිගහැරෙන්න පටන් ගන්නවා. කවුරු ඇවිල්ලා කොක්ක දැම්මත් කොක්ක වදින්නේ Taman කොක්කක් තිබුණොත් තමයි. Taman එක ඍජු කොක් ඍජු දෙයක් නම් කොච්චර මහන්සි වුණත් මොනවත් පැටලෙන්නේ. ඒ නිසා බිලි කොක්කක් වෙනකොට ඉදි කට්ටක් දාගෙන මොන රසමසවුල ගහලා තිබ්බත් හාල් මැස් එකත් අහුවෙන්නේ. බිලි කොක්ක ගැහුවට පස්සේ පැටලෙන්නේ බිලියක් කොක්ක වුණොත් තමයි. ඒක දිගහැරලා තියෙනවනම් කොච්චර මාළු තියෙන තැනකට හොඳ රසමසවුලක් ගහලා තිබ්බත් කවදාක සතෙක් අහුවෙන්නේ. ඒ කියන්නේ සතාට අපි අහුවෙන්නේ නැහැ අපිට සතා අහුවෙන්නේ නැහැ. ඒ නිසා මේ සංයෝජන ධර්ම ඉබේම හැකිලි දිගෑරෙන්න පටන් ගන්නවා. ධාම තන්නි ක්‍රම ඍජු වෙන්නේ නැහැ. නමුත් වෙනත තරම් එකපාරට ඇවිලෙන ගතිය ඔය බිලිය නැමිලා තියෙන හැටි දන්නවනේ. බිලියත් කොක්කක් බිලිය අගත් ආය ඇවිලෙන තරක් තියෙනවා. ඒක නිසා එහාට ගියත් මෙහාට ගියත් ඒකේ ඇවිලෙන එකම තමයි තියෙන්නේ. ඒ තණ්හාවත් ওই වගේම හැකිල්ලක්. ඒක කොයි අතර ගියත් ඇතුළට ගියාට පස්සේ ආයේ තුවාල නොකී ගණ්ඩත් බෑ නැත්තම් මාරණාතිකයි. ඒ වෙනුවට කෙලින් එකක් නම් ඒක දාපු හිලෙන්ම අපව ගන්න පුළුවන්. අන්න ඒ වගේ සංයෝජන ධර්ම ඍජු වෙන බවක් යෝගාවචරයට තේරෙන්න පටන් අර ගන්නවා. ඒක නිසා ඒ පුද්ගලයාට පුළුවන් වෙනවා මේ පූර්ණ කාලියම එහෙම නැත්නම් පූර්ණ කාලිය නැත්නම් මායින් නොකරගත් හිතින් කියන එක තමයි සරුවචන සඳහන් කරන්නේ අනිච්ඡානුපස්සනාව වඩන්න. ඊගාට පරමේනේව සාමාන්‍යේන සමන්නාගතෝ භවිස්සාමිති. මට මේ පරම වූ සාමාන්‍ය ලක්ෂණය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තුනම මට වේවා කියන අදහසත් මේ සාමාන්‍යේන කියලා දීලා තියෙනවා. ලොකු සාන්තික පොතේ සඳහන් කරලා තිනවා ශ්‍රමණ භාවය කියන වචනේ සඳහන් කරලා තියෙනවා. මට බුදුහාමුදුරුවෝ අදහස් කරපු ඒ පූර්ණ ශ්‍රමණ භාවයේ වේවා ආයෙත් නැ ගිහි කාම සම්පත්තියට ඇලෙනවයි කියන එක. නමුත් සාමාන්‍ය කියලා කියන්නේ ඒ එක එක අනිත්‍ය ආනාපාන සතිය පිම්බීම ඇකිලිම වම දකුණ යන එන කන බොනකොට තියෙන ඒ ඒ පුංචි පුංචි අරමුණේ ස්වභාවික ලක්ෂණ එහෙම නැත්නම් අත්‍යන්ත ලක්ෂණ පච්චත්ත ලක්ෂණ කියන ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙනස් වෙන හැටි ආස්වාසයේ මුලෙන් මැද වෙනස් වෙන හැටි මැදෙන් අග වෙනස් වෙන හැටි කියන පෞද්ගලික ලක්ෂණ ඥාත පරිඥාට බොහෝම සමානකමක් දක්වනවා ඥාත පරිඥාදී අපි කරන්නේ එක එක දේවල් වෙන්කොට හඳුනා ගැනීමට ගන්නා නුවණ. නිසා ඥාත පරිඥාතවල භෞතික විද්‍යාවක් තියෙනවා, රසායන විද්‍යාවක් තියෙනවා, ජීව විද්‍යාවක් තියෙනවා, ලෝකායත විශේෂ සම්පූර්ණයෙන්ම ඥාත පරිඥාවට ගන්න පුළුවන්. ලෝකායත විශේෂ දක්ෂයාට ඥාත පරිඥාව කියලා දෙන්න ලේසියි. බහු ඇතු විරුතන් ඇත්තට කියලා දෙන්න ලේසියි. නමුත් මේ ඥාත පරිඥාව පිරෙනකොට ඥාත පරිඥාව කියන භාජනේ පිරෙනකොට ඒක වැක්කිරෙනවා. වැක්කිරිලා වැටෙන දෙපැත්තේ තියෙන භාජනේ තමයි සාමාන්‍යලා මේ ස්වභාව ලක්ෂණ කියන එක පිරුණාට පස්සේ සම්තති ලක්ෂණය කියන එක. සම්තති ලක්ෂණයේදී අමතර දෙයක් පේන්නේ අර පෞද්ගලික ලක්ෂණ හොයන්න ගිහිලා ඒකෙන් හිත සන්තුප්තිකර භාවයටපත් වෙලා සම්පත්තිකර භාවයටපත් වෙලා මේ සියලු දෙහි සමාන ලකුණකුත් තියෙනවා කියලා පේනවා. පොදු ලකුණක් තියෙනවා කියලා පේන තැන තමයි ඒ ඥාත පරිඥාවේ ඉඳලා තීරණ පරිඥාවට වැටෙන්නේ. එහෙම නැත්නම් ස්වභාව ලක්ෂණ ඉඳලා සන්තති ලක්ෂණයට වැටේ. අපි ගත්තොත් ආස්වාද ප්‍රසවාසයේ මගේ හුස්ම ඉහළට යනවා පහළට යනවා මේක තමයි පණ කියලා කියලා බලාගෙන ඉන්නකොට ඒ යෝගාවචරය එහි වෙනස්කම් ආස්වාද ප්‍රසවාසයේ වෙනස්කම් බලන්න යනවනම් ආස්වාසේ සීතලයි ප්‍රසවාසයේ උණුසුමයි කියලා අපි නිදර්ශනයට ගමු. එතකොට අර මම මාගේ ආනාපාන කියන වචන වෙනුවට ධාතු මනසිකාරය ඉස්සරහට උණුසුම් ගතිය සිසිල් ගතිය. ආයේ උණුසුම කියලා කියන්නේ ආස්වාසේ ලක්ෂණයක් මේ සිසිල් ගතිය කියන්නේ ආස්වාසේ ලක්ෂණයක් උණුසුම් ගතිය කියන්නේ ප්‍රස්වාසේ ලක්ෂණයක් කියලා බලමු. ඊට පස්සේ තව හොඳට බලන්න කියනකොට මේකේ පිරිමදින ගතිය, නාස්පුඩු පුරවාගෙන යන ගතිය, කම්පන චංචල ගතිය, එහෙම නැත්නම් ආකූල ගති, අනාකූල ගති, දිග්ග කෙටි ඒ සේරම දකින්නට ඔය හැම එකකින්ම මම මගේ ආස්වාද මගේ ප්‍රසවාස කියන ඒ ලෝක ව්‍යවහාර පැත්තක තියේදී ක්‍රමයෙන් ක්‍රමයෙන් යෝගාවචරයාගේ හිත ආනාපානේ විස්තර කිරීම සඳහා ධාතු මනස්කාර ලක්ෂණ මතු කරන්න වෙනවා. මේ ධාතු ලක්ෂණ මතු කරලා ඉවරලා මේක රසයක් කරගත්තොත්. ඒක දැකීම මගේ ප්‍රධානම අනුග්‍රහය විපස්සනා අනුග්‍රහය කියලා දැනගත්තොත් එක අවස්ථාවක ධාතු 4ක් 5ක් 6ක් 7ක් ආදී වශයෙන් වැඩි වැඩියෙන් දකින් දකින්න එක එක ධාතුවක ඇතිව නැතිව යන ගතිය විවේක වෙන්න පටන් ගන්නවා. උණුසුමත් එක්කම සීසලතක් තියෙන්න බෑ නැත්නම් උණුසුමයි කියලා කියන්නේ කොහොමද? තද ගතියත් එක්කම මෙලෙක් ගතිය සංසන්දනය වෙන්න ඕන. දිග බවක් එක්කම කෙටි බවක් කැඩෙන සුළු ගතියක් එක්කම නොකැඩෙන සුළු ගතියක්. පිම්බෙන ගතියත් එක්කම හැකින ගතියක් කියලා ඒ හැම තැනම ඒ ධාතු ලක්ෂණ බහුලව බලන්න බලන්න එක එක ධාතුක පවතින කාලය අඩු වෙනවා සීඝ්‍රයෙන් වෙනස් වෙන ගතියට ආපුවාම එක එක ධාතු ලක්ෂණ වෙනකොට මේ වෙනස් වෙන සුළු බව ඇතිව නැති වෙන ගතිය කියන පොදු ලක්ෂණ ඉබේම ඉස්සරහට එන්න පටන් ගන්නවා. කිරි ටිකක් උණු කරලා ටික වේලා තිබ්බහම යෙදෙමි දෙනවා. ඒ යෙදේ උඩට ඇවිල්ලා සම්පූර්ණ කිරියක වසා ගන්න. සම්පූර්ණ කට්ටයක් බැනවා. එච්චර කලොත් ඕක තිබුණාට කලවෙ මේ තිබුණා. රත් කරලා විවේක වෙනකොට ඒ කිරි ගතිය තියේදී තෙල් ටික උඩට එන්න පටන් ගන්නවා. ඒ වගේ යම් කෙනෙක් පෞද්ගලික ලක්ෂණ, පච්චත්ත ලක්ෂණ, ස්වභාව ලක්ෂණ, භාව ලක්ෂණ වශයෙන් හඳුන්වන්නේ මේ ධාතු ගුණ මතු කර ගැනීමේ සූර වෙනවනම් ඒ භාජනයේ පිරිච්ච ගමන් ඉතිරෙන ටිකට කියනවා මේ සෑම ලක්ෂණයකම තියෙන පොදු ලක්ෂණක් ඒව ඇති වෙන්නේ නැති වෙන්නයි. චලන ගතියයි කියන්නේ. චංචල ගතියයි. විපරිණාම ගතියයි කියන්නේ. ස්ථිර නැති ගතියයි තියෙන කියලා සෑම ධාතු ගතියකම අපි හොඳට මතක තියාගන්න මේ කතා කරගෙන ඉන්නේ රූප ලක්ෂණ වල රූප ධර්ම වල ඒ රූප ධර්ම වල තියෙන සාමාන්‍ය සම්තතිය දැක්කට පස්සේ ඒ පුද්ගලයාගේ මුහා වෙන ගතියක් තියෙනවා වැළහෙන ගතියක් තියෙනවා දැන් පෞද්ගලික ලක්ෂණ දැක ගන්න බෑ සාමාන්‍ය සම්තති ලක්ෂණයෙන් තිරයක් වටනවා වගේ. අර කිරිතේ පේන්නේ නැහැ දැන් යොදේ විතරයි පේන්නේ. පාසි පිරිච්ච වවක විලක එහෙම කරලා වතුර කලයක් අරගෙන ටික වේලාවක් ගිය පස්සේ ආයෙත් විලර පාසි වලින් වැහුනට පස්සේ මේක ජල කඳක් කියලා පේන්නේ. පේන්නේ උඩ තියෙන පාසි ටික විතරයි පැදුරක් වෙලවලා. ඒ වගේ තමයි යම් තැනක පෞද්ගලික ලක්ෂණ දැකගත හැකි තාක් සියල්ල දැකලා ඒ තුලින් හැම ලක්ෂණයක්ම වහා ඇති වෙන නැති නැති වෙන කතිය දකින්නකොට පෞද්ගලික ලක්ෂණ නිලීන වෙනවා. සැඟවි ගන්නවා. කියා ගන්න බැරුව යනවා. මෙනෙහි කරාට පේන්නේත් නෑ භාවනාව එක තැන කරකවෙන්න පටන් ගන්නවා වගේ පේනවා මේ වෙච්ච සංගතිය තේරුම් ගත්තේ නැත්තම්. ඉතින් උනේ එකයි ආධුනික හිතට පෞද්ගලික ලක්ෂණ හඳුන්වා දීම දුන්නට පෞද්ගලික ලක්ෂණ વિશે පරිචයක් දක්ෂකමක් ඇති වෙනකොට ඒ තුලින් පොදු ලක්ෂණ දකින්නකොටම පොදු ලකුණ සම්පූර්ණයෙන් පෞද්ගලික ලක්ෂණ පුංචි කරලා තුච්ච කරලා පැත්තකට දානවා ආය බැලීම පවා අපහසු වෙනවා. එතකොට හිත ඥාත පරිඥාවෙන් ඉඳලා තීරණ පරිඥාවට ආවා වෙනවා. එහෙම නැත්නම් ස්වභාව ලක්ෂණ වල ඉඳලා සන්තති ලක්ෂණට ආව වෙනවා. මේ සන්තති ලක්ෂණේ පේනකොට තමයි කම්මැලිකම එන්නේ. හැමදේම ඇති වෙනව නැති වෙනව. හැමදේම එපා වෙනවා. එතකොට විචිත්‍රතාවේ නැහැ. වෙනස සංසන්දනේ නැහැ. පොදු ගතියක් මතුවේ. මේ පොදු ගතිය මත ඇති වෙනකොට විචිත්‍රතාවය නැති වෙනකොට නීරසකම, කම්මැලිකම, ඒකාකාරීකමට අමතරව ද්වේෂත් මතුවෙච්ච නිසා මේක මෙහෙම වෙන්න ඇති සතිය කැඩිලා නිසා මේක වෙන්න ඇත්තේ සමාධිය කැඩිලා නිසා කියලා යෝගාවචරය Tamanටම දෙස් දෙන අවිද්‍යාව වගුරුවන්න පටන් ගන්නවා. වගුරුවට පස්සේ ආයෙත් හයියෙන් හුස්ම ගන්න පටන් ගන්නවා. අර නැති වෙච්ච ස්වභාව ලක්ෂණ වලට තියෙන කෑදරකම නිත්‍ය සංඥාවට තියෙන කෑදරකම සහ අස්විමානී. එනතෙන් ඇස් දෙක අරලා බලනවා ඇඟේ යතේ පයි කැලි තියෙනවා. එහෙම නැත්තම් නැගිටලා යන්න. ඒ මොනවාක්වත් කරගන්න බැන්න හිත නින්දට වැටෙනවා. ඒ නිසා දැනගන්න ඕනේ භාවනා කරගෙන යනකොට මේ ආනාපානීය හොඳට බලාගෙන මේ විස්තර බලාගෙන යනකොට ඒ යම් ආකාරයකට පොදු ලක්ෂණ මත වෙනකොට පෞද්ගල්‍ය ලක්ෂණ යට අනේකත් පොදු ලක්ෂණ බොහෝ වෙලා බලහිනකොට කම්මැලිකම නීරසකතිය මතුවෙන එකත් එක්ක නිින්ද නැත්නම් සැක එහෙම නැත්නම් ආයෙත් හුස්ම ගන්න ගතිය නැත්නම් ඇස් දෙක අරලා බලන ගතිය මේ අස්මිමානියා විසින් දෙන ලනු. නිකන් ඉඳ දෙන්න ගතිය. අන්න ඒක හොඳට තේරුම් අරගෙන ලෑස්ති වෙලා ගියොත් මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් හිතා. අන්න එම ගියාට පස්සේ ගියොත් වෙන්නේ මොකද්ද? වෙනදටත් වැඩිය මේක තවත් උණී වේවා. ඒ තියෙන සත්‍යෙදි මම ඉන්නවා කියනකොට වෙන්නේ අර නිච්ච සංඥාව තව දුරටත් ගැඹුරෙන් කැඩි කැඩි තර මම මාගේ මට ඕන දේ කරනවා මගේ මනාපේ කරන්නේ කියන අස්මිමානිය කඩලා ගිහිල්ලා බුදුන් වෙනුවෙන් ධර්ම වෙනුවෙන් සංඝයා වෙනුවෙන් සීලය වෙනුවෙන් අනිච්ච සංඥාව වෙනුවෙන් එහෙමම අර සංසිද්ධියම ඇති කරගෙන ඉන්න පුළුවන් ගතියක් ඇති ඉතින් මේ தත්ත්වයට ආවට පස්සේ සබ්බ සංඛාරේසු නැත්තම් සබ්බ සංඛාරයේමේ අනවත්ථිතෝ කායිසන්ත කියන සියලු සංස්කාර ධර්මයන් කිලෝරක් නැතුවම ක්ෂය වේවා කියන අදහසට තමයි මේ ඡන්ද දෙන්නේ. ඉස්සෙල්ලා එහෙම නෙවෙයි ඡන්ද දෙන්නේ. ඉස්සෙල්ලා දෙන්නේ දැන් මෙතෙන් යනට ගියා දැන් මොකද කරන්නේ? අර ඊතුරු සංස්කාර ටික ඊතුරු කරගෙන ගෙවෙන්න දෙන්නේ නැතුව ආය හයියෙන් උස්ම ගන්න නැත්නම් ගුරුවරයා හොයාගෙන යනවා කමට අසුපතර. එහෙම නැත්නම් සැක උපදිනවා. නැත්නම් නින්දට වැටෙනවා. නෑ මේ ඊතුරු වෙලාත් බර ගන්නක් තියෙන මේක ගෙවෙන්න මෙහෙම යන්න ඕනේ කියලා සියලු සංස්කාරයන්ගේ සියලු ගෙවි තමයි ගෙවා දැමීම. මම යන්තම් එලිපත්තර පමණයි ගොඩෝනේ වැඩ කරන්න ඕනේ කියලා ඒ හිර කරගත්ත විචල්්‍ය සාධක එහෙමම හිර කරලා තියෙන. දිගට අරගෙන යනවනම් ඒ යෝගාවචරයගේ සංස්කාර ගෙවි යෑමීම අනිත්‍ය සංඥාව මතුවීම, නිච්ච සංඥාව දුර්වීම සහ අස්මිමානයේ කඩා දැමීම දෙකට සිද්ධ වෙයි. ඒ වගේම මේ යෝගාවචරය සබ්බ ලෝකේච මේ නාබිරමිස්සමිති කියලා ඇද්ද ගැල්ල මොන තූතු කුඩියක් බලන්නද ආයෙ වැටෙන්නේ කබලේ ලිපට නේද කියලා මට මේ ඒ වෙනුවට රූප බැලිලා සද්ද ඇහිලා ආස්වාද ප්‍රසවාස නෙවෙයි ඕන කරන්නේ මේ සම්පති ලක්ෂණයට වැටිච්ච හිත සාමාන්‍ය ලක්ෂණයට වට ගන්න කොහොමද සාමාන්‍ය ලක්ෂණයට වටන්න දෙයක් නැහැ ඒකාකාරීකම බලනකොට දුක වෙහෙස කරා පීඩාකාරී ඒ කියන්නේ සාමාන්‍ය ලක්ෂණේ දක්වනනම් දුක්ඛ ලක්ෂණය කියන එක අනිවාර්යයි ඒ දුක්ඛ ලක්ෂණය මකන්නයි අපි සලුවක සාදා ඒකයි නැගිටින්නේ අන්න ඒක නැගිටතර කමන්නේ. සලුව ගසා දැම්මට කමන්නේ. මේක තමයි බුදුහාමුදුරන්ට කරන්න ඕන වෙච්ච දේ. අපි දැන් බුදුහාමුදුර පැත්තද ගන්නෙ සංසාරේ පැත්තද ගන්නෙ කියලා බැලුවොත් අපිට තේරෙන පටන් ගන්නවා අපි කොච්චරක් අස්මිමානේ පැත්තටද ඡන්ද දෙන්නේ කොච්චරක් නිත්‍ය සංඥාවද. ඒත් කමක් නැහැ. මේ මම කරන්නේ නිත්‍ය සංඥා වඩන එකයි මම මේ කරන්නේ අස්මිමානේ වඩන්නේ කියන එක දැනගෙන ඉන්නවනම් ඒකත් වඳින්න වටිනවා. අන්න එම කෙනාටයි බුදුහාමුදුර මේ සූත්‍රය දේශනා කරලා තියෙන්නේ එවැනි කෙනෙකුට අනිච්චානුපස්සනාව වඩන්න සුදුසුකමක් තියෙනවා. ඒ සන්තති ලක්ෂණයට ආවට පස්සේ සාමාන්‍ය ලක්ෂණයේ මතුවෙනකොට gedere යන එක තමයි ඇස් දෙක අරින එක තමයි හයියෙන් හුස්ම ගන්න එක තමයි සැක කරන එක තමයි නින්දට වැටෙන එක තමයි මේ නිත්‍ය සංඥාව බංකොලොත් වෙන්න දෙ නැතුව පුරුද්දලා වත්තම් කරගෙන ඉදිරියට ගෙන යන්න අස්මිමානයේ ගහන ගැට. එක එක එක එක එක එක දවසේ තේරුම් අරගත්තොත් අපිට පේනවා අපිට ඥානයක් කියන එකක් තියෙනවනම් ඒක අපිට අහේනි කරමයි. සද්ධාවෙන් කියන දේ අහලා කරනවා නම් කවදාකවත් වරදින්නේ. ඒ නිසා අපි ඥානීය ටිකෙන් ටික ටික ටික පාවා දීලා ඒ අනිත්‍ය සංඥාව දිගින් දිගට වැඩි කරන්න යනවනම් වැඩි කරගෙන යනකොට ඒ දුක්ඛ ලක්ෂණය මතුවෙන්නේ ඉස්සලා අනිත්‍ය ලක්ෂණය මතුවෙලා ඒකාකාරීකම නිරසකතිය. එතකොට දරන්න බෑ, වසන්න බෑ, ඉන්න බෑ. <clears throat> මේක අච්චාර දැම්මා වගේ මඩපුවක් දැම්මා වගේ ඇඟ පුදුම කකියවන්න පටන් ගන්නවා. බලන්න දෙයක්වත් නැහැ. පේනව නම් පේන තියෙන්නේ පෙළන ගතිය. දකින්න නම් දකින්න තියෙන්නේ තවන ගතිය. කිසිම විදියකට විස්තර කරගන්න බැරි සීඝ්‍ර වෙනස් වෙන මුණතක් තියෙනවා. කවදාකවත් එක විචල්්‍ය සාධකයක් නැහැ. විචල්්‍ය සාධක ලක්ෂ ගණක් එතන තියෙන නිසා කියලා ඉවර කරන්න බෑ. කියලා ඉවර කරත් බලුවම නැත් තමයි පේන්නේ. අසුචියක් තමයි පේන්නේ. මිනිකුණක් තමයි පේන්නේ. තිනන්නේ විදිහට මෙන්න මේ අනිත්‍යතාවය අමාරුම උපයාගත්ත අනිත්‍ය සංඥාවෙන් තමයි මේ අනිත්‍යතාවය මතුවලා තියෙන්නේ. ඒක අනිවාර්යයෙන්ම කියන්නේ සන්තති ලක්ෂණය අනිවාර්යයෙන්ම සාමාන්‍ය ලක්ෂණය. සාමාන්‍ය කියන්නේ සාමාන්‍ය ලක්ෂණය. ලෝකයේ වස්තුන්ගේ තියෙන සාමාන්‍ය ලක්ෂණය තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඒක ඉස්සෙල්ලා පේන්නේ අනිත්‍යතාවයේ අනිත්‍යතාවයේ දකින්නකොට නීරසකමක් මතුවෙනවා. දුක අන්නේ දෙක මගේ කියා ගන්නවනම් පෙළෙනවා මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා අනාත්ම සංඥාව ගන්නවනම් එතනම නිවෙන්න. ඒ වෙනුවට ආත්ම සංඥාව වෙනුවට ආත්ම දෘෂ්ටි ඇති කරන මේක වෙනස් කරන්න කියොත් මේ තවන බව පෙළෙන බව වෙනස් කරනවායි කියලා කියන්නේ ලෝක අභිගමනයක්. ලෝකේ දිහාවට යෑම. ඒ වගේම සාමාන්‍ය ලක්ෂණ පයින් ගිහිල්ලා. ඉතින් මේක පවු නෙවෙයි. අකුසල් නෙවෙයි හැම කෙනාම මේක කරනවා. අපිට අවශ්‍ය කරලා තියෙන එක කරනකොටම කාගෙන්වත් කමටහන් ගන්න එපා. Tamangeම කමටහන් ගන්න කොහෙන්ද මේ මූලෙ මතුවෙන්නේ කියලා. මතුවෙන්නෙම අස්මිමාන. මේ අස්මිමාන සමුග්ඝාතයේ පිනිස යෝගාවචරයට හැම පරියන්කේදීම පෞද්ගලික ලක්ෂණ බැලීම අනිවාර්යයි. ඒ කියන්නේ පොදු මේ පෞද්ගල ලක්ෂණ කියලා කියන්නේ අච්ඡන්ත ලක්ෂණ කියලා කියන්නේ පච්චත්ත ලක්ෂණ කියලා කියන්නේ ස්වභාව ලක්ෂණ ධාතු මනසිකාරයේ අනිවාර්යයෙන්ම බලන්න. බලලා ඒ පරියන්කේදී භාජන උතුරලා වැටෙනවා. වැටෙන්නේ සාමාන්‍ය මේ සන්තති ලක්ෂණ කියන්නේ ඒකාකාරීකමට. ඒකාකාරීකමේ තියෙන්නේ ඒකාකාරීව අනිත්‍යතාවය. පෙළෙන ගතිය. වෙනස් වෙන ගතිය. සංකර ගතිය. විපරිණාම ගතිය. ඒ විපරිණාම ගතිය එක තැරයක් දැක්කට අපිට ඒක දුක්ක දුක්කතාවේ වැටහෙන්නේ නැහැ. ඒක දිගට පවතිනකොට තමයි ආදීනව වැටෙනකොට මේ කිසි කරන්නෙක් නැති වුණාට මේක යට මට්ටමේ තියෙන්නේ පුදු තවන ගතියක් තා තවන ගතියක්. පෙළන ගතියක්. ඒක කාරකයක් නෑ. මම කරගත්ත දෙයක් වෙන්නත් බෑ. මොකද මම කැමති නෑ පෙළන ගතිය. නමුත් මමත් නෙවෙයි අනුමුත් නෙවෙයි තියෙනවා නම් අඩු වුණාට පෙළන ගතියක් තියෙන සීලෙ නැති කෙනා හිතනවා මේ සීලෙ නැති නිසායි මේ පෙළෙන්නේ. මානසික අසහනයක් තියෙන මනුස්සයා හිතනවා මේ මානසික අසහන නිසායි පෙළේ. එහෙම නැත්නම් මෝඩයා හිතනවා මේ අල්ලපු ගෙදර මනුස්සයා මොකක් හරි හුනියමක් කරලා ඒක තමයි මේ පෙළේ. එහෙම නැත්නම් පෙරකල කර්මයක් නිසා පෙළෙන්නේ කියලා අපි දෙන්න පුළුවන් තරම් මේ ගතියට මුණ දෙනව වෙනුවට හේතු කරුණු දක්වන්න හදන්නේම අස්මිමානයි. හදන්නේම නිත්‍ය සංඥාව. ඒ ඔක්කොටම මුණ දෙන්න කොහොම වෙපේ වෙන්න අරින්න වෙලා ඉවරලා ඒ පෙළන ගතිය මම නෙවෙයි. මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි. මේ පෙළෙන්නේ කර්මය නිසයි කියලා යම් මූල ධර්මයක් මත වෙනවා. ඒ මූල ධර්මයක් මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මෙ නෙවෙයි. මේක කෙරුවේ මේ අල්ලපු කෙනාට හුණීමක් කරලා කියලා හිතවිල්ලක් කරනවා නම් ඒ හිතවිල්ලත් මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මෙ නෙවෙයි කියලා එතෙන් ගියාට පස්සේ ඒතං සන්තං ඒතං පනීතං අදිසං සබ්බ සංඛාර සමතෝ සංඛාර කියලා කියන්නේ මේකට හේතු කරුණු හොයන ගතිය. හේතු කරනකින් මේක සාධාරණීකරණය කරන්න හදන ගතිය. මේක සාධාරණයි ආයේ කවුරු සාධාරණීකරණය කරන්න ඕනේ නැහැ. මෙතෙක් කල ඉඳලා තියෙන ඕක එකමයි. දැන් දැන දැන දැක දැක ඉන්න එක විතරයි වෙනස. ආන්නේ මේ ඉඳනම් අර අනිත්‍යත්වයට ඉඩ දීමෙන් තමයි දුක මතුවේ. දුක මතුනාට පස්සේ ඒක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියන එකයි අස්මිමාන සමුග්ඝාතයේ සාමාන්‍ය ලක්ෂණය පිළිගැනීම කියලා කියන්නේ ඒක ලෝකාභිරමණේ අනිත් පැත්තක් කරනවා. නිවනට නැමීමක් වෙනවා. ඒ වගේම සියලු ලෝකයෙන් මගේ හිත නැගී හිටීමක් වෙනවා. සියලු හැකිලි සංයෝජන දිගහැරීමක් වෙනවා. ලෝකේ තියෙන තාක් සියලු සංස්කාරයෝ ගිවි යන ගතියක් වෙනවා. ඉතින් මේකට හොඳම අවස්ථාවක් තමයි ඔය කාය පස්සද්ධියේදී සිද්ධ වෙන්නේ. එනතම් පසම්බයන් කාය සංකාරම් කියන දේ තිමිති වෙන්නේ. මොකද මේ එක පරීක්ෂණයක් විතරයි. ඊට පස්සේ ඊටත්දී ගැඹුරෙන් වේදනා සංඥා දෙක සංසිද්ධියේදී සිද්ධ වෙනවා. ඊට පස්සේ තමයි මේ යෝගාවචරයට අනිච්චානුපස්සී අසසී සාමීති සික්කති අනිච්චානුපස්සී පසසී සාමීති සික්කති. විරාගානුපස්සී අස්සසි සාමීති හික්කති විරාගානුපස්සී පස්සසි සාමී සික්කති. නිරෝධානුපස්සී අස්සසි සාමීති සික්කති නිරෝධානුපස්සී පස්සසි සාමීති සික්කති. පටිනිස්සග්ගානුපස්සී අස්සසි සාමීති සික්කති පටිනිස්සග්ගානුපස්සී පස්සසි සාමීති සික්කති කියන ධර්ම සතිපට්ඨානේ ධර්මානුපස්සනාවට ගිහිල්ලා එතකොට අනිත්‍ය තටමඬ දෙයක් නැහැ කියන දෙයක් නැහැ අනිත්‍ය අණුව බැලීම විතරයි කරන්නේ. ඉතින් මේ පරිවර්තන යුගයේ තමයි මේ ඉන්න හුඟ දෙනෙක් ඉන්නේ. මේ පරිවර්තන යුගයේදී Tamange දැනුම ඉස්සර කෙරුවොත් Taman සාක්ෂි දෙන්නේ නිත්‍ය සංඥාව සංඥාවට අස්මිමානයට. බුදුහාමුදුරුවෝ කියපු විදිහට මේ භාගයක් තුරට ඇවිල්ලා තියෙන සියලු සංස්කාරයන් කෙරෙහි සියල්ල ගෙවි යන කායිසන්ත කියන ගතිය මේ ලෝකයේ අභිරමණය කරන ගතිය සංයෝජන ධර්ම අල්ලනවා අතහරිනවා කියන ගතිය මුළු ලෝකෙම මගේ හිත නැගිටින්න ඕනෑ කියන ගතිය. එහෙම නැත්නම් මේ යාන්තම් පේන මේ ඒකාකාරී ගතිය තුළ අනිත්‍ය දුක්ඛ අනාත්ම තුනම දකින්න සාමාන්‍ය ලක්ෂණ දකින්න ඕනෑ කියන ගතිය මේ වෙනකොටත් ඇවිල්ලා තියෙනනම් ඒකට දිරිදීමක් පමණයි මේ ධර්ම දේශනාවෙන් කෙරෙන්නේ. කවදාකවත් ඇති කරන්නත් බෑ මේක. ඇති වෙච්ච මිනිහට නැති කරන්නත් බෑ. කරන්නේ ඒක ඇති වෙච්ච කෙනාට දහිතේදීමක් පමණයි මේක මදමාවත කියලා පෙන්ලා දෙන එක විතරයි. මට සැකයක් නැහැ මෙතන ඉන්න හුඟ දෙනෙක් හිතෙන්ට ඇවිල්ලා තියෙනවා. නමුත් පුද්ගලිකව හිතලා පඬිත වෙන්න ගිහිල්ලා ඒ තම තමන් කාලසටහන් අදාන තම තමන්ගේ වැඩ කරන්න ගියාම ඉතින් මේ යන්න පාරක් තිබේ නම් ඇස් දෙකත් හොඳට පෙනේ නම් කීම බැදිවල යන්නේ මං මුලා වූ එකෙකුසේ. ජා කරුණා කරලා නැවතත් ඒ ආචාර්ය නාසලා පෙළගස්සලා තියෙන ක්‍රමයේ සලකලා බලලා ඒකෙන්මයි මෙතෙන්ට ආවේ. උන්ට හොඳලා පුංචි කොල්ල බෑ. දැන් මේ පැහි වැඩ කරන්න යන්න එපා. අර පුරුදු තාලෙම ආනාපානෙ නැති වුණත් ඒකේ බොහෝ වෙලා ඉන්නකොට ඒ ඒකාකාරීකම තුලමයි දුක. ඒකට අස්මිමානේ කොට පෙරක දෝරුකම් ගන්න යන්න බෑ. නිත්‍ය සංඥාව පැදී පැහැදී සිටින උපදෙස් දෙන්න. ගන්න එපා පෙරක දෝරුකම් කර. දිගටම මෙතෙක් කල ගිය පාරේ අනුවම අනිත් සංඥාවම නැත්නම් සම්තති ලක්ෂණයම දිගට වැඩේවා. ඒ නිසා සතත අභ්‍යාසයත් සක්කච්ඡකාරීකමත් සප්පායකාරීකම. සත්‍යබ්බැසි කියන්නේ හැමදාම එකම වෙලාවට එකම වැඩේ කරන්නේ. සක්කච්ඡාකාරී කියන්නේ කරන වැඩේ ගෞරවයෙන් ආදර ගෞරවයෙන් නැමී සිට කරන්නේ. සප්පායකාරී කියලා කියන්නේ ලෝක විශ්ේ නැමෙන්නේ. හැකිලි විශ්ේ නැමෙන්න එපා. ලෝකේ නැගී හිටීම විශ්ේ මේ අවශ්‍ය සප සාධක කරනු සලකා දීමේ ඒ යෝගාවචරකම ඉස්මතු කරනවා. මේ පිළිසෙට කරන්න බැරි නම් මෙච්චර නිදාසර දැනගෙන අනික් පිළිසෙකට කොහොමද අක්කප්පෑ. මොකද මේ පිට මෙතෙන් දෙනකම් කරගත්තේ තම තමන්ගේ දහඩිය මාංශයෙන් දහිරිය මාංශයෙන් තමයි. ඉතික සාසනයට අවශ්‍ය කරන මේ අවස්ථාවේදී අර ඉදිරියට තියෙන වැඩ අස්මිමානය නිසා නිත්‍ය සංඥාව නිසා අලාපාලු වෙන්න දෙන්නේ නැතුව නැවත සලකා බලලා ආයෙ පොඩි එකෙක් වෙලා ආයෙ මුලක ඉඳලා යනවා වගේ හැමදාම ඒ පෞද්ගලික ලක්ෂණ බලන්න. අරමුණේ පෞද්ගලික ලක්ෂණ බලන්න බිඳුවෙන් පටන් ගන්න. බොහොම ඉක්මනට ඒක සාමාන්‍ය ලක්ෂණයට වැටේ. ඒක ඒක භාවනාවේ ප්‍රමාණයක්. ඒක සත්‍ය සමාධියේ තත්ත්වයක්. සත්‍ය සමාධිය අඳුනා පෞද්ගල ලක්ෂණයට බොහෝ වෙලා ගන්න. සත්‍ය සමාධිය හොන්න ඉක්මනට එනවා. ආවට පස්සේ සාන්තති ලක්ෂණේ බොහෝ වෙලා පවත්නකොට පේන පෙළෙන ගතිය, තවන ගතිය දුක්ඛ සත්‍ය කෙරේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි කිය වගේ මේක මේ පෙළෙන ගතිය තමයි පරම වූ ප්‍රථම වූ ආර්ය සත්‍යය. අනේ ඒක මට දරා ගන්න ලැබේවා කිව්වොත් ඇයි ඒක දරන්න බැරි වෙන්නේ ඒ වෙනුවට ලෝකාභිරමණය කියන නිසා. වෙන වැඩක් කරන්න තියෙන ආසාන. ඒක තමයි සමුදේ සත්‍ය කියන්නේ. ඒකට තමයි තේරෙන්නේ මේ සමුදේ සත්‍ය කියලා බරපතල දෙයකට නෙවෙයි අපි අහුවෙන්නේ. අපි ඒකට පහඳින ගතියට. අපි ඒකට දාසකම් කරන ගතියට නැත්තම් මේ දුක් සත්‍ය දරා සිටීමටත් සමුදේ සත්‍ය පාගා දැමීමටත් අපි දැනටමත් පිටිකිය. අනිතික සකස් වුණා නම් එදාට අලකොල ලැන්ඩ කපලා දාන්න හොඳට කැපිච්ච පීයක් අතර ගත්ත මිනිහෙක් වගේ කැති ගාන එකයි තියෙන්නේ. බලංකාරයට මාසික සුමානික වැඩ පොලුකාරයට වරුවයි නෙලාන නෙලාන නෙලාන අනේකයි කියනවා. එදාට වීරියක් ශක්තියක් ධෛර්යයක් එනවා. එදාට තේරෙනවා බුදුහාමුදුර කොහොමද මේ බණ උගන්වන්නේ මොකද්ද මේ ධර්මය කියලා කියන්නේ? මොකද්ද සංඝයා කියලා කියන්නේ? ඒකට කොච්චරක් Tamange සීලය අවශ්‍ය කරනවද කියලා අය කවුරුත් ඇවිල්ලා කියලා දෙන්න ඕනේ. එතකොට ඒව ගයක් හදන්න අවශ්‍ය කරන කණු හතර වගේ නැගිටලා බහලේ දරන්න පටන් ගන්නවා. ඉතින් සියලු දිනාට මේ තියෙන ශක්තිය මේ තියෙන ඒ පින නියම විදිහට නියම තැන ස්ථානගත කරගෙන ඒ අවශ්‍ය කරන්නා වූ ඒ නිසරණාධ්‍යාසයේ මතු කරගන්න මේ ධර්ම කොටාචයත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද නිමිති ධර්ම දේශනාව මෙතන නැතර කරනවා. සියලු දිනාටම සැනසීම දා වේවා කියලා ප්‍රාර්ථනා